අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ අදත් ඉතාමත්ම වටිනා මාතෘකාවක් අපිට විවර කරලා දුන්නේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ දැන් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධියයි අකුසල චිත්ත తත්වයයි ගැන කතා කරපුවාම ඒක ඒක දිහා අපි තවත් වෙනත් පැත්තකින් ඒ කියන්නේ සම්මා සමාධියට තුඩු දෙන කාරණා පැත්තෙන් බැලුවොත් දැන් අපි සාමාන්‍ය පුතජන සත්වයා මිනිසයෝ හැම වෙලේම සිතුවිලි ගොඩක හිර වෙලා තමයි ඉන්නේ. ඒකට හේතුව තියෙන්නේ ලෝභ දෝෂ මෝහ. ඒ කියන්නේ කාම වස්තු. Taman කැමති වස්තු කෙරේ ඇති වෙලා තියෙන ඇල්ම එතකොට ඒ වගේ මේවා නැති වෙනකොට හරි මොකක් හරි නිසා ඇති වෙන ද්වේෂය ඒ දෙකටම බලපාන මෝහය ඔය ඔයකට අහු වෙලා මිරිකිලා තමයි ඉන්නේ හරියට අර මේ චිත්‍රපටි ශාලාවකට වැටෙන තිරේ වගේ අපිට නොයේක් දේවල් නිතරම වෙනස් වෙවි පේනවා ඒක තුල අපි ජීවත් වෙනවා ඒක අයින් කරගන්න බැරි තත්ත්වයක් තියෙන බව තේරෙන්නේ ඉස්සෙල්ලම අපි භාවනා කරන්න පටන් ගන්න හදනකොට ඒ කියන්නේ දැන් අපි හිතමු ආනාපාන සතිය වගේ දෙයක් අපි කරන්න බලනවා නම් එතකොට ඕකේ පීඩිත බව එපා වෙන විදියට දැනෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ පැත්තෙන් බැලුවොත් දැන් ඔතන ඔතන මූලික ප්‍රශ්නේ තියෙන්නේ ඔය ලෝභ ද්වේෂ මෝහ කියන එක නිසා ඒක ටික ටික අපි අඩු කරගන්න පුළුවන් වෙන විදිහට අර පුහුණුව දිනපතා කරනකොට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ චිත්තානුපස්සනා தત્ත්වය ඇති කරගන්න කියලා. නමුත් අර කියන සමාධි தત્ත්වය හිතේ ඇති වුනේ නැත්නම් අපිට චිත්තානුපස්සනාවෙන් දකින්න පුළුවන්. නමුත් චිත්තානුපස්සනාවෙන් දැක්කට මම ඒකයි ප්‍රශ්නේ මතු කරන්න හදන්නේ මෙතන. චිත්තානුපස්සනාවෙන් දැක්කට අර ආවේගයේ ශක්තිමත් නම් අර ඒවට අහු වෙන ගතිය ශක්තිමත් නම් අපේ ඒකාග්‍රතාවයේ කුසල චිත්ත ඒකාග්‍රතාවයේ දුර්වල නිසා එතකොට දැක්ක පමණින් මෙතනින් මිදෙන්න බැහැ නේද ස්වාමී ඒ දැක්ක පමණින් විතරක් නෙමෙයි අපි අපි පුහුණු කරන්න උත්සාහ කළා. දැන් අත්දැකීම් වශයෙන් අපි ඕන අපි හැමෝටම ඒ අත්දැකීම ඇති මම හිතන්නේ. අපි හිතමු යම්කිසි කෙනෙක් කෙරෙහි ද්වේෂයක් ඇති වෙනකොට ඒ ද්වේෂසිත තරම් අපට මෛත්‍රීසිත පළපුරුදු නැතිනම් එහෙම හුරු කරගෙන නැතිනම් ඒ තුල ඒකාග්‍රතාවය සති සම්පජඤ්ඤය ඇති කරගෙන මෙත්තා ගුණය අවදි කරන්න පුහුණු වෙලා නැතිනම් ඒතනත්තා අර ද්වේෂය ඇති වෙන අවස්ථාවේ නෑ නෑ ද්වේෂ කරන එක සුදුසු නැහැ කියලා තේරුම් අරගෙන සිහිය උපදවාගෙන දැන් ඔහු මෙත් වඩන්න වෑයම් කරනවා අර පුද්ගලයාට. හැබැයි මෙත් වඩන්න උත්සාහ කරනකොට මේ මෛත්‍රියට අදාළ වචන ටික මතු පිටින් සිහි කළාට ඇතුලෙන් ඒකට යටින් ආපහු අර පුද්ගලයාගේ විනාශය වෙනසීම අපේක්ෂා කරන මනෝභාවය ඇතුළතින් මතුවෙන්නට පටන් ගන්නවා. එතකොට ඇයි ඒ අර द्वේෂය තරම් අපේ හිතට පළපුරුදු කරලා නැහැ හුරු කරලා නැහැ අර මෛත්‍රිය. ඒ නිසා දැන් මේක හඳුනා ගැනීමක් පහසු නැහැ. හඳුනා ගත්තා වුණත් පුහුණු කිරීම පහසු අර අකුසල මනෝභාවය තරම් කුසල මනෝභාවය අපේ සිතට පුරුදු නැති නිසා. ඉතින් භාවනා කරන්න ආරම්භ කළාන් පස්සේ අපිට ආනාපාන සතිය වැඩුවත් මොන භාවනාව කළත් ওই අර්බුදය තමයි තියෙන්නේ. හැබැයි ඉතින් දැන් මේකෙන් මිදෙන්න කියලා අපිට කුසල චිත්ත ඒකාග්‍රතාවය හරියටම ඇති කරගෙන තමයි මේ සියල්ල කළ යුත්තේ කියලා කිව්වොත් එතකොට ඒකට ඒකට තමයි කියන්නේ සමත මූලික විපස්සනාව කියලා. ඉතින් රේණුකානේ මහානායකහන පැහැදිලි කරන්නේ එහෙම කරන්න බලාගෙන හිටියොත් මේ ප්‍රතඥන සත්වයාට මේ කාම ලෝකේ ජීවත් වෙන නානා ආරම්මන බහුල සත්වයාට ඒන් සිත මුදවාගෙන කුසල චිත්ත ඒකාග්‍රතාවය හරියටම ප්‍රගුණ කරගෙන ඊට පස්සේ විදර්ශනා කරන්න බලා හිටියොත් ඒතනත්තාට ඒ සමාධිය මේ ජීවිත කාලෙම උත්සාහ කරලත් උපදව ගන්නට බැරි වෙන්න පුළුවන්. එතකොට ඒතනත්තා විදර්ශනාවක් නොකොටම ගිලිහි යනවා. ස්වාමීන් වහන්සේ අවසර මට තවත් කියන්න ඕන කාරණයක් අවශ්‍ය වෙලා තිබ්බ එකක් තමයි අපි ධාන තත්වයටම යන්න අවශ්‍ය නැහැ. යන්න ඕන නෙවෙයි. අනික යුගනන්ද වශයෙන් දියුණු වීම වෙනවා. ඒ කියන්නේ අතෙන්දී අපි ඒ වගේම යුගනන්ද වශයෙන් වගේම තව ක්‍රමයක් තියෙනවා විදර්ශනා මූලික සමතයයි කියලා. ඒතර විදර්ශනා මූලික සමතයේදී අපි පුළුවන් පුළුවන් හැටියට මේ මොහොතේ අපිට සති සම්පජඤ්ඤය උපදව ගන්න පුළුවන් ඒකාග්‍රතාවයේ යම් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි සිහිය උපදිනවා නම් සම්පජඤ්ඤය උපදිනවා නම් ශනිකව හරි ඒතනත්තා ඒ සති සම්පජඤ්ඤය උපදවගෙන තමන්ගේ හිතේ දුර්වලකම් දකිමින් ඒවා දුරු කරන්නට වෑයම් කරනවා. එතකොට ඒතනත්තාට අර අරමුණ පැහැදිලිව ගන්න ගතිය අඩු වෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත මේ අභ්‍යාසය තුළ එතනත්තා යෙදෙන්න යෙදෙන්න ඒ සති සම්පජඤ්ඤයෙන් විපස්සනා කරන්න වෑයම් කිරීම තුළම ඒතනත්තාට අරමුණෙහි මනවින් පිහිටන ගතිය මනස තුල අනුක්‍රමයෙන් වැඩෙන්නට ගන්නවා. ඒක තමයි විපස්සනා මූලික සමතයයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒක දෙකම කරලා පළපුරුද්ද තියෙනවා. යුගනද්ද යුගනද්ද කියලා කියන්නේ පුළුවන් වෙලාවට සමතේ පුහුණු කරනවා, පුළුවන් වෙලාවට විපස්සනා පුහුණු කරනවා දෙපැත්තම ඒ විදිහෙන් පවත්වාගෙන යනවා. ඒකේ ස්වාමීන් වහන්සේ කොයි වෙලේකවත් භාවනාවෙන් නැති තත්ත්වයක්. ඒ කියන්නේ මිදිලා නැති. දැන් පැය භාගයක් හරි පැයක් හරි උදේයි හවසයි පැය භාගෙ භාගෙ කරනවා නම් එතන සමතය මූලික වෙලා කියමුකෝ අපි. නමුත් ඊට පස්සේ දවස පුරාම අපි කටයුතු කරනකොට වීරය සතිය සම්පජඤ්ඤයත් එක්ක අතනින් පිට පයින්නකොටම අර ලෝභ ద్వේෂ මෝහ වලට අහු වෙනකොටම ඒක දකින්නකොටම එතන විපස්සනාව වෙනවා. ඒතර කොයි වෙලාවකත් උත්සාහය අතාරින්නේ නැහැ. ඒ මට්ටමට පුහුණු කරගත්තු කෙනාට ලොකු අර්බුදයක් නැහැ. අර ආරම්භක අවස්ථාවේදී තමයි අපිට ඒ ගැටලුව ඇති වෙන්නේ. මොකද ඒ එතනට එන්න ඒකාග්‍රතාවය පිළිබඳ කාරණේ නෙමෙයි වඩා වැදගත් වෙන්නේ සති සම්පජඤ්ඤය පිළිබඳ කාරණේ. සතිය උපදින්නට ඕන සම්පජඤ්ඤය උපදින. ඒකාග්‍රතාවයෙන් තමයි අපිට මේක නඩත්තු කරගන්න උදව් වෙන්නේ. සති සම්පජඤ්ඤයෙන් තමයි ශනිකව ශනිකව හෝ මේක අපිට සිහි කරලා නුවණින් දකින්නට කියලා දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ප්‍රතිපදාව නිර්වාණගාමිනී ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියලා ක්‍රම දෙකකට දන්දා විඥා කිප්පා විඥා වශයෙන් තවත් ක්‍රම දෙකකට එතකොට ක්‍රම හතරක් හැටියට දක්වනවා. එතකොට මෙතෙන්දී සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියන එක පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ප්‍රතිපදාව දුක්ඛ සහගත වෙන්නේ දක්වන ප්‍රධාන කාරණය තමයි ඒතරත්තාගේ චිත්තසංතානේ රාග, දේශ, මෝහ නැවත නැවත මතුවී එන ප්‍රවණතාවය වැඩි. හැබැයි දුක්ඛ පටිපදා කිප්පවිඥා ලබනයි නකිප්පවිඥා කියන්නේ වහා අවබෝධය ලබන. වහා අවබෝධය ලබන්නේ ඒතරත්තාගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තීව්‍ර වශයෙන් වැඩිලා. දැන් ඒ ධර්ම තීව්‍ර වශයෙන් වැඩිලා තියෙනවා රාග ద్వේස මෝහ නැවත නැවත මතුවෙන ප්‍රවණතාවයද තියෙනවා. ඉතින් ඒවා හරිය සූක්ෂමයි. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. කෙලින්ම සති සමාධි ප්‍රඥා. ඉතින් ඒ ඒ ධර්මතා තුනම ඊට පස්සේ විරිය. විරිය සති සමාධි ප්‍රඥා. සද්ධා පැත්තකින් තියමුකෝ. විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ටික අරතරන් තීව්‍රව වැඩිලා තියෙනවනේ. එයාට කොහොමද රාග ద్వේෂ මෝහ බලවත් විදිහට මනසට බාධා කරන්නේ කියලා අපිට තරකයක් ඇති වෙනවා. හැබැයි සමහරු ඉන්නවා ඒ විදිහට අර සති සමාධි සද්ධා විරිය සති සමාධි පඤ්චාත් වඩලා තියෙනවා. හැබැයි ඇබ්බැහි වීම වශයෙන් නැවත නැවත බහුලව අර රාග, දේශ, මෝහ අරමුණු අවදි වෙන ඒ සංඥා වලින් වහා මනස වික්ෂිප්ත වෙන ගතියකුත් අනිත් පැත්තෙන් තියෙනවා. එහෙම අය දුක්ඛා පටිපදා කිප්පා බිජ්ජා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි වහා අවබෝධය ලබනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ වගේම අර මේ සමාධිය විශේෂයෙන්ම පීතිපටි සංවීදී අස්ස සිස්සාමිති සික්කටි දැන් සුඛ පටිපදාව කියන එක හඳුන්වන්නේ ඔය සමාධිය මූලික කොටන. යම්කිසි කෙනෙක් ප්‍රථම ධානය දියුණු කරනවා, ද්විතීයික ධානය, ඒ මට්ටමට සමාධිය බහුල කරනවා නම් ඒ සමාධිය නිසා අර ක්ලේශයන් මතු නොවි යට කරලා තියන්නට පුළුවන්. එතකොට දැන් සති සම්පජඤ්ඤය තමයි අපට උදව් වෙන්නේ මේ කාරණය සිහි කරලා නුවණින් දකින්න ඒකාග්‍රතාවය තමයි අපට උපකාර වෙන්නේ මෙහි නඩත්තු එතකොට මේ නඩත්තු වෙන්න පුළුවන් නම් තමයි තනත්තට දිගු කලක්. දැන් අර ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබුණා වුණත් රාග ద్వේෂ මෝහ බහුලව මතුවෙන්නේ. ඇයි? ඒ තනත්තාගේ සමාධි ගුණය අඩුයි. ඒ සමාධි ගුණය අඩු නිසා අර වහාම ඒ කියන්නේ අචල සමාධියක් ඒ කියන්නේ නිරන්තරයෙන් පවත්වන සමාධියක් ඔහුට නැහැ. නැති නිසා වහාම මතුවෙනවා අර ක්ලේශයන් ඇබ්බැහියත් එක. ඇබ්බැහියත් එකලා මතුවෙනකොට වහාම යට හැබැයි සමාධිය දියුණු කරපු තැනත්තාට ඒ ප්‍රශ්නේ නෑ. කුසල චිත්ත ඒකාග්‍රතාවය දිගින් දිගට දිගින් දිගට නඩත්තු කරගන්න ඕන. ඒක නඩත්තු කරන තාක්කල් එතන අකුසලයේ මතුවෙන්නට ඉඩක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම තව මතු කරන්න හැදුවේ දැන් පීති පටිසම්මීදී යස සිස්සාමිති සික්කති කියන தത്വයට උනත් ආවහම ධාන தത്വයට ආවේ නැතත් එතකොට එයාට හොඳට ඒකේ ප්‍රීතිය ඒකේ තියෙන විශේෂත්වය හොඳට තේරිලා ඒකෙන් අර අර සාමාන්‍ය තුල ඉන්නකොට පවා අර අර මේ කාම චිත්තේ නැති වෙන බව හොඳට යාට අත්දැක්කහම අරකට කැමැත්තකුත් ඇති වෙනවා ඊට පස්සේ. කැමැත්තකුත් ඇති වෙනවා. ඒක ඒක මුල් අවස්ථාවේදී වටිනවා. අනිත් පැත්තෙන් ඒ ප්‍රීතිය ඇතිවීම, ඒකට කැමැත්ත ඇතිවීමම අනිත් පැත්තෙන් විදර්ශනා උපක්ලේශයක් හැටියට ඔහුගේ නිර්වාණගාමිනී මාර්ගයට බාධා කරන්නට සමත් විය හැකි. එය විමුක්තිය ඉලක්ක කොටගෙන පුහුණු කරන්නට සමත් නොවන. ඒතර මුල් අවස්ථාවේ අපි නිකම්ම නිකන් ඉන්නවට වඩා මේ භාවනා පුහුණුව තුළ අපට ප්‍රීතියක් සුඛයක් ඇති ඇති වෙන මට්ටමට මතු කර ගන්න පුළුවන් නම් ඒක විශිෂ්ටයි. හැබැයි එතනදී ඊට පස්සේ අපි ඒකේ ඇලෙන්න ගන්නවා. ඒකේ ඒකේ ඇලුනොත් ඊට පස්සේ ඒක තමයි ඊළඟට බාධකය. එහෙමයි. ඒක තමයි යුගනන්ද ක්‍රමයේ තියෙන වටිනාකම ස්වාමීන් වහන්සේ. එතකොට එයාට පේනවා ආ මම මේ ඇලෙනවා කියලා. ඒකක් තියෙනවා. ඒ කියන්නේ සමතයත් එක්කලා ඊට පස්සේ විදර්ශනාවටත් යොමු වෙනවා නම් තමයි දුර්වලකම් දකින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.